අද දවසේදී කමඨහන වැඩසටහන ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට ඇතිව තිබෙන දහම් ගැටලු සහ භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඇතිවන ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමටයි. ඉතින් අද දවසේදීත් අපිට ප්‍රශ්න රාශියක් යොමු තිබෙනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කළොත් ස්කන්ධ වල උදේවැය තුළින් තණ්හාව ක්ෂය කිරීමෙන් අනුත්පාදයට යාමක් වර්තමානයේ ජාතිය ක්ෂය වීමක් මතු ප්‍රතිසන්දි විඥාණයට කර්ම සකස් වීමක් නොවීම නිසා ජාතිය දෙආකාරයකට නිරුද්ධ වේද එය අකාලිකව ප්‍රතිඵල ගෙන දෙන දෙයක්ද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා ඇත්තටම දැන් ස්කන්ධයන්ගේ උදේවැය දකිනවා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව හට ගැනීම අපි උදය කියලා කියන්නේ සමුදය කියන එක හට ගන්නවා කියන එක වය කියලා කියන්නේ වැයවීම කියන එක නැතිනම් Nirodhe කියන එක මේ ධර්මයන් දකිනකොට හට ගැනීම නැතිනම් උදයව්‍ය දැකීම තුළ අපිට පුළුවන්කම තියනවා ඒ ස්කන්ධයන් පිළිබඳව පවතින අවිද්‍යාව නැති කරන්නට ඒ වගේම කර්ම තණ්හාදී කෙලෙසුන්ගෙන් යෙදීම කියන එක නොහට ගන්න බවට පත් කරන්නට අපිට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ අවිද්‍යා ප්‍රහාණය කිරීමට ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන එක හට ගැනීම නිරෝධය අවබෝධ කිරීම කියන එක අත්‍යන්තයෙන්ම කළ යුතු දෙයක්. ඒ විදිහට ස්කන්ධයන්ගේ හට ගැනීම වැයවීම පිළිබඳව අපි තේරුම් ගන්නකොට වර්තමානයේහි හේතු සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්තමානයේහි අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන හේතු සකස් වීමක් වෙන්නේ නැහැ. නිසා වර්තමාන හේතු හට ගැනීමක් නැහැ. වර්තමාන හේතු හට ගැනීමක් නැති නිසා අනාගතයට මෙබඳව ස්කන්ධයන්ගේ පහළවීමක් තියනවා නම් ඒ අනාගතයට මෙබඳු ස්කන්ධයන්ගේ පහළවීමක් සිද්ධ වන්නේ නැහැ. මෙන්න මේ කියන දෙයාකාර Nirodhaය අපිට මෙතෙන්හි අවබෝධ කරගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මොකද්ද දෙයාකාර Nirodhaය කියලා කිව්වේ? වර්තමාන වුණ ප්‍රත්‍ය ධර්මයන්ගේ සමவாயෙන් හටගෙන වර්තමාන ඒ ප්‍රත්‍යයන්ගේ බිඳී යෑම නිසා Nirodhaයට පත්වන බව තේරුම් ගැනීම එකක්. ඒ ප්‍රත්‍යයෙන් හට ගැනීම සහ ප්‍රත්‍යනිරෝධයෙන් නිරෝධයට පත්වන බව අවබෝධ කර ගැනීම තුළ වර්තමාන හේතු නිරෝධය අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන එක දැන් උපදින්නේ නැහැ කියන එක අනාගත ඵලය උපදවන්නට තියෙන හේතු වර්තමානයේ තුල ප්‍රහාණයටපත් කිරීම. අන්න ඒ නිසා වර්තමාන කර්ම සකස් වෙන්නට භූමියක් නැති නිසා අනාගතයේහි ජාතිය සකස් වීමක් වන්නේ නැහැ. මොහොතින් මොහොත ස්කන්ධයන්ගේ හට ගැනීම, ඒ ඒ ධර්මයන්ගේ පහළවීම කියන එක අපි ගත්තොත් ක්ෂණික જાතිය කියලා අපි ඒකට නම් කළොත් අන්නේ ක්ෂණික જાතිය, ක්ෂණික Nirodhe මරණය කියන ධර්මය අපි අවබෝධ කර ගැනීම තුළ අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එකට හේතු ඉඩ සැකසීමක් වන්නේ නැහැ. අනාගතයේ ජාතිය අනුත්පාද බවට යන. එතකොට දෙආකාර නිරෝධයක් අපි එතනදී දකිනවා. වය දකිනකොට උද්‍යාවේ ඥානයේදී වය දකීමේදී අපිට ඒ කර්ම පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ නොදකීම ආදී මේ කරුණු පිළිබඳව අපිට සමුදය පිළිබඳව දකිනකොට තේරුම් ගන්නට වෙනවා. අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා රූපය ගැන ව්‍යවස්ථාපනය කරනකොට අපි උදයව්‍ය ඥානය නැතිනම් උදේවැය ඥානය පිළිබඳව බලනකොට සිව් 50 ලක්ෂණයකින් අපි කතා කරනවා. එහිදී අවිද්‍යා කර්ම තණ්හා කියන මේ අතීත හේතු ටික නිසා වර්තමාන ආහාර ස්පර්ශ නාම රූප කියන ප්‍රත්‍ය නිසා මේ ස්කන්ධ පංචකය උපදින බව අපට තේරුම් ගන්නට පුළුවන්. අනේ ස්කන්ධ පංචකයේ උපදින්නට හේතු වන අවිද්‍යා කර්ම තණ්හා අතීත හේතු සහ වර්තමාන ප්‍රත්‍ය ලෙස අපිට හම්බෙනවා ආහාර ස්පර්ශ නාම රූප. මේ වර්තමාන ප්‍රත්‍යෙහි බිඳී යන බව ප්‍රත්‍ය සමவாயයෙන් හටගෙන ඒ බිඳී බිඳීමෙන් ඵලය නිරෝධයට පත්වන බව ඵලය නැති වෙන බව අවබෝධ නොකිරීම කියන එක වර්තමාන හේතු අවිද්‍යාව. ඒ නිසා කර්ම තණ්හා උපදිනවා. ඒ අවිද්‍යා කර්ම තණ්හාවන් නිසා නැවත ප්‍රතිසන්දි වශයෙන් ස්කන්ධ ටිකක් සකස් කරන්නට හේතුවක් නිර්මාණය වෙලා තියෙනවා අද. අනාගතයේහි ඵල උපදවන්නට පුළුවන් හේතුව ශක්තිය අද දවසේදී තියෙනවා. එහෙනම් දැන් අර යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙක් වර්තමානයේ තුල ක්‍රියාත්මක වන හේතුඵල ධර්ම න්‍යාය පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙක් පටිච්ච සමුප්පන්න භාවයේ තේරුම් ගත්ත කෙනෙකුට එයාට පේනවා සත්පුද්ගල භාවයකින් තොර වුණ මොහොතින් මොහොත හටගෙන Nirodheට පත්වන හුදු මේ ධර්මයන්ගේ ස්වභාවයක් පවතින්නේ. ඒක පුද්ගල භවකින් තොර අනාත්ම භවකින් වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අනිමිත්ත භවකින් ඒක වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. නිමිති වශයෙන් අසුරු කරන්න දෙයක් නැති බවත්, හටගෙන නිරුද්ධ වන ධර්ම සමූහයක් බවත්. මෙන්න මේ ආකාරයේ අවබෝධ ඥානයක් ඇති වෙනකොට වර්තමානයේ තුල අවිද්‍යාව නැහැ, විද්‍යාව තියෙන්නේ. කර්ම සකස් කිරීමක් නැහැ. වර්තමාන හේතු නැති වෙලා. නම් අනාගතයට උපදින්නේ නැහැ කියන එක තියෙනවා. ඒකට කියන්නේ අනුත්පාදේ කියලා. එහෙනම් වර්තමාන හේතු නිරෝධය තුළ අනාගත ඵල අනුත්පාදය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තිබෙනවා. නිසා මේ ධර්මයේ ස්වභාවය ගැන අපි කතා කරනකොට ඒ කල් නොයවා විපාක දෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයක් කියලා අපි හඳුන්වනවා. ඒක බොහෝ කල් යන්නේ නැහැ. මාර්ගයට අනතුරුව ඵලය උපදිනවා. ඒ අවබෝධය යම් මට්ටමකට ඇති වෙනවා නම් දුක එබඳු වූ මට්ටමට දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා තමයි මේ ධර්මය අපිට ස්වකහාත ධර්මයක් බවට පත්වන්නේ. ඒ වගේම මේ ජීවත් වෙනකොටම අපේ දුක කෙලවර කරන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ අන්න ඒ හේතුව නිසා. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා නිරුද්ධ වී යන ස්කන්ධවලට සාපේක්ෂව අලුතෙන් ස්කන්ධ ඇතිවන නිසා එය මතු ප්‍රතිසන්දියක් නොවීමට බලපාන්නේ කෙසේද කියලා. දැන් නිරුද්ධ වෙන ස්කන්ධයන්ට අනුරූපව නව ස්කන්ධ සකස් වීම කියන එක දැන් ස්කන්ධානම් පාටිපාටික කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පිළිවෙලක් කියන අනුපිළිවෙලක්. කියන්නේ ස්කන්ධ පහක් ඉපදෙලා නිරුද්ධ වෙනකොටම අනන්තර සමනන්තර ආදී ප්‍රතිභාවයන්ගෙන් ඒක තව ස්කන්ධ ටිකක් ඉපදෙනවා. ඒක තමයි ස්වභාවය. ඒකට මේ උපදින ස්කන්ධ දිහා බැලුවාම අපි ප්‍රධාන වශයෙන්ම මේ ස්කන්ධ පහක් උපදිනවා කියලා කතා කළාට ඒ තැනක උපදින ස්කන්ධ සමහර වෙලාවට ඒ තැනක යෙදෙන ධර්මයන් නිසා ඒක කෙලේශ කර්මාදී වශයෙන් විපාකාදී වශයෙන් නම් කරනු ලබනවා. ඒ හින්දා දැන් මේ නාම රූප ධර්ම සමவாயෙන් උපදින විඥාණය කියන පොදු සීමාව ඇතුලේ අපි මේක කතා කරාම ඒක වර්ගීකරණයට ලක් කරනවා කුසල අකුසල අව්‍යාකෘත කියලා. කුසල අකුසල අව්‍යාකෘත ධර්ම හැටියට. රූපේ කොහොමත් අව්‍යාකෘතමයි. යෙදෙන නාම ධර්ම දිහා බැලුවාම කුසල අකුසල අව්‍යාකෘත කියලා ඒ වගේ තියෙනවා. විපාක ක්‍රියා කියලා කියන්නේ අව්‍යාකෘත ධර්මයක්. කුසල හෝ අකුසල බවට කතා කරන්න බැරි. කුසල අකුසල කියලා කියන්නේ කර්ම. කර්මයකට තමයි විපාකයක් තියෙන්නේ. අර කෙනෙක් නිවන් දකිනවා කියන තැනකදී වෙන්නේ මේ කර්ම සකස් වීමක් නෑ මේ කර්ම සකස් වෙන්නේම අවිද්‍යාව මුල් කරගෙන. ඒ නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාරා කියන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිජ්ජාභි සංඛාර දක්වන්නේ. කර්ම අවිද්‍යාව මුල් කරගෙන පවතිනවා නම් අවිද්‍යාව යම් වෙලාවක ප්‍රහීන වෙනකොට අවිද්‍යාව නිරෝධ වෙනකොට ඒකම තමයි සංඛාර නිරෝධය වෙන්නේ. ඒක සංස්කාරයන්ගේ නිරෝධය. කර්මාභි සංස්කාර හටගන්නේ නැහැ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර කියන ප්‍රතිසන්දියට හේතු වෙන කර්මාභි සංස්කාරය උපදින්නේ නැතු වෙනවා. අන්නේ ප්‍රතිසන්දියට හේතු වෙන කර්මාභි සංස්කාර උපදින්නේ නැති වෙනකොට ඊට පස්සේ එතන කුමක්ද උපදින්නේ? අර විපාක ස්කන්ධයන්ගේ પરම්පරාවක් සහ හුදු ක්‍රියාමාත්‍රික ධර්මයන්ගේ પરම්පරාවක් පමණක් එතන පවතිනවා. එතකොට හුදු ක්‍රියා ක්‍රියාමාත්‍රයක් විතරයි කර්ම වෙන්නේ නැහැ. විපාක ගෙන විද්දෙන ශක්තියකින් යුක්ත දෙයක් නෙමෙයි. විපාක ගෙනත් දෙන ශක්තියකින් යුක්ත වෙන්නෙම අවිද්‍යාව මුල් කරගෙන මෙහි වෙන කර්මය කියන දේත් එක්ක. ඒක තමයි විපාක ගෙන විද්දෙන ස්වභාවයෙන් යුක්ත. හැබැයි අවිද්‍යාවත්වේව අශේෂ විරාග නිරෝධා අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධේන සංඛාර නිරෝධෝ කියනකොට සංස්කාර ධර්මයන් නිරුද්ධ වෙනකොට ඒක ප්‍රතිසන්දි වශයෙන් ආය පහළ වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒකට කෙනෙකුට දකින්න පුළුවන් එහෙනම් ඒ වුණාට ස්කන්ධ අපහ උපදිනවනේ කියලා. ඔව් ස්කන්ධ උපදිනවා. ඒකට හේතුව තමයි කෙනෙක් නිවන් දකිනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ අනුපදිශේෂ පරිණිරවාණය සඳහා නෙවෙයි සෝපදිශේෂ පරිණිරවාණය සඳහා. මොකක්ද අනුපදිශේෂ පරිණිරවාණය කියලා කියන්නේ? අනුපදිශේෂ පරිණිරවාණය කියලා කියන්නේ පින්නතුනේ යම් කිසි ආකාරයකින් කිසිදු උපදියක් ඉතුරු නොකොට ස්කන්ධ ටිකක් බර බහා තබල ස්කන්ධ බරක් පැත්තකින් තියලා ස්කන්ධ උපදිනවා කියන එකත් යම් වෙලාවක නතර වුණා නම් අන්න ඒ බඳු අවස්ථාවක් වෙනවා අනුපදිශේෂ පරිණිරවාණය. මතු හදන බවකුත් නැහැ ස්කන්ධ උපදන්නේ හේතුත් නැහැ. ඒ වගේම මේ පවතින ස්කන්ධ පරම්පරාවේ නිර්වශේෂව නිරෝධයකට යනවා. පහනක් නිවුණා වගේ. හේතු නැතිවීම තුළ ඒක හටගන්න තු වෙනවා. සෝපදිශේෂ නිබ්බාණය කියලා කියන්නේ උපදිශේෂයක් සහිතව පිරිණිවෙනවා. මොනවාද උපදිශේෂේස උපදි කියනකොට කන්ද උපදී තියෙනවා. කන්ද උපදී තියෙනවා. කර්ම උපදී, අபிසංස්කාර ආදී අනෙක් උපදී ඔක්කොම කෙලෙස් ආදී දේවල් ප්‍රහාණය කළා. ස්කන්ධ પરම්පරාව පවතිනවා. ඇයි ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධ ධර්ම ටික කියන්නේ කෙලෙසයක් නෙමෙයි. ස්කන්ධ කියන්නේ කෙලෙස් නෙමෙයි. ස්කන්ධ කෙලෙසුන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්. ඇසුරු කරනකම තමයි නැති කරලා තියෙන්නේ. ස්කන්ධ උපදින එක නැති කරලා නැහැ. ඒකෙන්නේ කොහෙන්ද? වෙනතන ඒක අර කම්ම විපාර වේගෙන් නැතිනම් අපි ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට බැසගත්තා නම් යම්කිසි විපාකයක් විදිහට ඒ බැසගත් කර්ම ශක්තියේ බලවත් බව තමයි පින්නතුනි මේ නාම රූපය අසුරු කරගෙන යම් අවස්ථාවක් වෙනකන් මේ සිත උපදිනවා නිරුද්ධ වෙනවා නැවත උපදිනවා නැවත නිරෝධයටපත් වෙනවා මේක මේ නාම රූපය අසුරු කරගෙන උපතේ සිට කෙනෙක් මරණය දක්වාම සිද්ධ වෙනවා මේක කර්මයෙන් ගෙන ආපු දෙයක් ඒ නිසා තමයි මේක පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙය කියලා කියන්නේ පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්තු දෙයට කරන්න දෙයක් නෑ. අපිට අතීතයට ගිහිල්ලා නතර කරන්න බෑනේ. නව කර්ම සකස් කරන්න නැතුව ඉන්න පුළුවන්. නව කර්ම සකස් නොකිරීම මත අනාගතයට ඵල උපදවන්න නැතුව ඉන්න පුළුවන්. පුරාණ කර්මයෙන් දැන් හටගත්තා නම් දැන් ඒ හටගත්ත කර්ම වේගයේ තියෙනවා නම් යම් තාක් මේක උපදිනවා ආයතුරු නැතුව නිරෝධයටපත් වෙනවා නැවත උපදිනවා නැවත ඉතුරු නැතුව නිරෝධයටපත් වෙනවා මෙන්න මේ විදිහට මේ සිතේ හටගනිමින් නිරෝධයටපත් වෙමින් හටගනිමින් නිරෝධයටපත් වෙමින් අපිට පැවැත්මක් විදිහට පේනවා. ඒකට කියන්නේ ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එක. ස්කන්ධයන්ගේ පිළිවෙලක්. ස්කන්ධයන්ගේ පැවැත්මක් එතන තියෙනවා. මේ ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එකට කන්ද උපදී කියලා කියනවා. ඒ හින්දා රහතන් වහන්සේ නමක් වුණා ජීවත් වෙනවා. කය පෝෂණය කරනවා ජීවිතේ රැඳිලා තියෙනකන් කය පෝෂණය කරනවා. උන්වහන්සේට මේ මම කියලා පුද්ගලයෙක් පෝෂණය කරනවා කියලා එකක් ඇත්තේ නෑ. මම ජීවත් වෙනවා කියලා එකක් ඇත්තෙත් නැහැ. ඒ නිසාම මම මැරෙනවා, මම ලෙඩ වෙනවා, මම වයසට යනවා. ඒ ගැන බයක් ඇත්තේ නැහැ. අන්හන්සලෙන් මිදුන පුද්ගලෙක් විදිහට වාසය කරනවා. යම් මොහොතක ස්කන්ධ උපදින්න අර අතීතෙන් ගෙනාපු අවිද්‍යා කර්ම තණ්හා කියන ඒ පැත්තෙන් ගෙනාපු ශක්තිය කර්ම ශක්තිය ඒක සිඳෙනවා නම් යම් වෙලාවක මේ ඵලය උපදින්නේ නැති වෙනවා. පිනතුනි උපමාවක් කිව්වොත් පහනක් තියෙනවා. මේ පහන දැල්වෙන දැල්වෙමින් තියෙන පහනට විටින් විට තෙල් tire සහ දැල්ල කියලා මේ මේ තෙල් tire සහ මේ අවශ්‍ය පහසුව සලසනවා කෙනෙක්. මේ තෙල් සහ tire සහ මේ අවශ්‍ය පහසුව සලසනකොට මේ පහන නොනිවි බොහෝ කලක් පවතිනවා. යම්කිසි විදිහකින් මේ තෙල් tire ආදී දේවල් නොදා මේක උපදින්න තියෙන හේතුව අයින් කරලා දානවා. පහන පවතින්න තියෙන හේතුව නතර කරනවා කියන්නේ. තෙල් දාන්නෙත් නැහැ, tire දාන්නෙත් නැහැ. දැන් මොකද වෙන්නේ? තෙල් ඇති තාක්, tire ඇති තාක් පහන දැල්විලා ඒ පහන යම් වෙලාවක අර උපාදාන නැතිවීම තුළ ඒක නොහට ගන්න බවට යනවා. ආය උපදින්නේ නැති බවට යනවා. නැති වෙලා යනවා. තියෙන එකත් උපදින්නේ නැතුව යනවා. ඒක නැති වෙලා යනවා. නැවත අලුතෙන් උපදින්න හේතුනේ ඒ නිසා එහි පැවැත්මක් පේන්නේ නැහැ. යම් විදිහකින් ගිනි ගොඩක් ගහලා තියෙනකොට කලින් කලට ඒට දර දානවා නම් ඒකට අවශ්‍ය ඉන්ධන සපයනවා නම් ඒක චිරස්ථිතිකයි. බොහෝ කල් පවතින ඒ ගින්දර. හැබැයි මේ බොහෝ කල් පවතින ගින්දරට යම් කිසි කෙනෙක් නැවත නැවත දර දාන්නේ නැත්තම් නැවත නැවත ඉන්ධන සපයන්නේ නැත්තම් ඒ තිබෙන ඉන්ධන ටික දහනය කරලා ඒ ගින්න නිවෙනවා. ඒ වගේ පින්නතුනේ මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම කියන එක අපි දාපු ඉන්ධන ටිකක කර්මයක ලැබුණු විපාකයක්. මේ විපාක වශයෙන් තමයි මේ ජීවිතේ පැවැත්මක් තියෙන්නේ. මේ ජීවිතේ පැවැත්ම විපාකයක් විදිහට මේක මේ භවාංග චිත්තාදී වශයෙන් මේ රූපේ නාම රූපය ඇසුරු කරගෙන සිත් පහල කරන නිසා තමයි මේ ඇස කන නාසය දිව ශරීරය ආදී මේ ප්‍රසාද රූප උපදවමින් කර්මජ රූප සකස් කරමින් මේක සවිඥානික කරන තැනක පිහිටින්නේ. ඒකට මේ විඥානයේ නාම රූපයට ප්‍රත්‍යවන නිසා තමයි මේ රූපයට ස්පර්ශ වෙන ගැටෙන දේවල් පිළිබඳව දැනගන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. පින්නතුනි යම් වෙලාවක අන්නේ සවිඥානික කරන බව නැති වුණොත්, ඉන්දන සැපීම නැති වුණොත්, අපිට තියෙන ඉන්ධනය දහණය වෙලා ඉවර වෙනකොට යම් වෙලාවක ඒක නිවිල අන්න ඒ වගේ තමයි අනුපදිශේෂ පරිණිරවාණය. තියෙන ටිකක් දහණය වෙලා ඉවරයි කියන තැන. නමුත් අලුතෙන් ඉන්ධන දාන්නේ නැහැ කියලා තීරණය කරලා ඒක නතර කරපු තැන වගේ තමයි සෝපදිශේෂ නිබ්බාන. හැබැයි තාම පහනපත් වෙන. ඇයිපත් වෙන්නේ? කලින් දාපු තෙල් ටික තිරේ තාම තියෙනවා. එතකම් පහනපත් වෙනවා. ඒ වගේ ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එක යම් තැනක් යනකම් තියෙනවා. ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එකක් යම් වෙලාවක නිර්වශේෂ නිරෝධයකටපත් වෙනවා. එතනින් පස්සේ නැවත උපදින්න හේතුවක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා නිරුද්ධ වී යන ස්කන්ධයන්ට සාපේක්ෂව අලුතෙන් ස්කන්ධ ඇති වුණත් ඒක මතු ප්‍රතිසන්දියක් සඳහා බලපාන්නේ නැත්තේ එතන පවතින්නේ අලුත් කර්ම අලුත් හේතු නෙමෙයි. එතන පවතින විපාක සම්පතියක් විපාකයක් එතන පවතින්නේ හුදු ක්‍රියාමාත්‍රික ධර්ම ටිකක්. ලෝකේ පරිහරණය කරනකොට ඇති වෙන ක්‍රියාමාත්‍රික ධර්ම ටිකක්. අන්නේ ක්‍රියා සහ විපාක ධර්මයන්ගේ පැවැත්ම විතරක් තමයි එතෙන්හි පවතින්නේ. අන්න ඒ හේතුව නිසා පින්නතුනේ එතන කිසිදු ආකාරයකින් කර්ම සකස් කර ගැනීමක්, කම්මාභි සංස්කාරයන්ගේ පැවැත්මක් එතන නැහැ. එහෙම නැති තැනක ප්‍රතිසන්දිය ලැබෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දිය සම්පූර්ණයෙන්ම දුරු කළා දාලා මිදීමක් නිවීමක් එතනදී සිදුවන බව අපිට එනයින් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා දුක්ඛ සමුදය සමුදයේ වට්ටමූලික තණ්හාව, නිකාන්ති තණ්හාව, සමුදාචාර තණ්හාවේ වෙනස් වෙන අයුරු පැහැදිලි කර දෙන්නට කියලා. දුක්ඛ සමුදය කියලා කියනකොට පින්නතුනේ අපිට සමුදය කියලා කතා කරනකොට හම්බෙනවා සමුදයෙහි ස්වභාවය පිළිබඳව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා බිහිනන්දනේ සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එතකොට මේ තණ්හාවේ ස්වභාවය පිළිබඳව කියනවා මේ පුනර්භවය ඇති කරන යම් මේ තණ්හාවක් තියෙනවා නම් පොනෝ භවිකා පුනර්භවය ඇති කරන තණ්හාව. ඒ කියන්නේ ඒක නැවත උත්පත්තියක් නැවත භවය භවය සකස් කිරීමක් කියන එක सिद्ध කරනවා නම් උත්පත්ති භවය සකස් කරනවා නම්. නන්දි රාග සාගතා නන්දිය සහ රාගයෙන් යුක්ත බවක නම් తත්‍ර తත්‍රාභිනන්දනී ඒ ඒතන සතුටු වෙන බව තියෙනවා නම් සය තේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාම තණ්හාව භව තණ්හාව සහ විභව තණ්හා කාම තණ්හාව කියලා කියන්නේ මේ ලෝකයේහි රූපාදී ධර්මයන් පිළිබඳව යම් පවත්වන මට්ටමක කාමයේ ඇතිවන තැනක ඔබේ යම් භවයක පැවැත්මක් තියෙනවා නම් ඒකට කියන අපි කාම තණ්හාව කියලා. කාම තණ්හාවේ ස්වභාවය මොකක්ද? පිනතුනේ කාම තණ්හාවේ පවත්නා ස්වභාවය තමයි මේ රූපාදී ධර්මයන් පිළිබඳව පවතින කැමැති වෙන කම. ඒක තමයි ඉස්මතු වෙන්න ස්වභාවය. ඒකට තණ්හාව පිළිබඳව අපිට කතා කරනකොට කොටස් දෙකක් හම්බ වෙනවා අට්ටමූලික තණ්හාව සහ සමුදාචාර තණ්හාව වශයෙන් සමුදාචාර තණ්හාව කියලා කියන්නේ මේ අපිට එදිනෙදා ජීවිතයේ පැවැත්ම පැත්තේ උපදින තණ්හාව. ඒක තමයි ඔබ දරුවන්ට හරි ආදරේ, ගෙවල් දොරවල් වලට කැමති, ලස්සන රූප දකින්න කැමති, ශබ්ද ගන්ධ වලට කැමති මේ ඔක්කොම මොනවාද? මේ සියල්ලම පින්නතුනේ. මේ සියල්ලම ඒවලට කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි සමුදාචාර තණ්හාව. වස්තු තණ්හාව කියලත් අපි නම් කරනවා. වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ වර්තනය සසර පැවැත්ම සඳහා මුල් වන තණ්හාව. එහි ස්වභාවය තමයි නිකාන්ති තණ්හාව බලවත් ගියපු තණ්හාවක් ඒක. ඒක යෙදෙන තන බවට පත්වන්නේ පින්නතුනේ අර ස්කන්ධයන්ට යෙදීම් විදිහට පවතින කම. අපිට තණ්හාව කියන එකේදී ඔබේ වස්තු තණ්හාව කියන එක ඔබ දුක වේදනාව උපදවන්න හේතුවක් තමයි. හැබැයි දුක වේදනාව උපදවන්න හේතුවක් වුණාට ඒක ඔබ සසරේ උපදවන්න හේතුවක් වෙන්නේ ඔය තණ්හාව සමර්ථ වෙනවා ඔබ ඔබට කර්ම සකස් කරගන්න තැනට ඔබපත් කරන්න. අවිද්‍යාව, ඒක විෂම ලෝභය, ඒක එතන මොකද්ද තියෙන්නේ? කාම තණ්හාව තුළ තමයි ඒක ඇති වෙන්නේ. ඊට පස්සේ ඔබ ගිහිල්ලා යම් කිසි විදියකින් අදින්නාදාන කරනවා නම්, නොදුන් දේ ගන්නවා නම්, කාමයේ වර්ධව හැසිරෙනවා නම්, මේ තැන්වලදී ක්‍රියාත්මක වෙන්නේ මොනවද? පින්නතුනි ලෝභය. මේ තැන්වල ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව. ඒ මොන තණ්හාවද? ඒක වස්තු තණ්හාව. ඒක सिद्ध කරලා තියෙන පින්නතුනි කර්ම සකස් කිරීම. එතනදී වෙලා තියෙන කර්මාභිසංස්කාර රැස් කරන එක, කර්ම සකස් කරන එක. වට්ටමූලික තණ්හාවේ ස්වභාවය තමයි ඒක කර්ම සකස් කරනවට වඩා කෙලේශ කෘත්‍යයක් කරන්නේ. කර්ම කෘත්‍යයට වඩා කර්මයට වඩා කෙලේශ වට්ට කියලා කියන්නේ කෙලෙස් ටිකක් තමයි පවත්වන්නේ. තණ්හාව කියන එක, ලෝභය කියන එක කර්ම කෘත්‍යයක් කරනවා, කෙලේශ කෘත්‍යයක් කරනවා. ඒකට උපදින්න හේතු වෙන්නේ අර කෙලේශයක් විදිහට ඒක යෙදුනහම. ඒ හින්දා තමයි අවිද්‍යාව, කර්ම, තණ්හා කියලා අපි කතා කරන්නේ. දැන් අවිද්‍යාව, කර්ම, තණ්හා කියනකොට ලෝභ මූල සිතක් යෙදුනත්, දෝෂ මූල සිතක් යෙදුනත් ඒක කර්මය. එතකොට ඒක අපිට ඒ උපදින සිත කියන එක එහි යෙදෙන චේතනාව කියන බව ප්‍රධාන වශයෙන්ම කර්මක්‍රත්‍ය සිද්ධ කරන්නේ. හැබැයි තණ්හාව ඒක කෙලෙස් කෘත්‍යය. ඒ නිසා තමයි අවිද්‍යාව අවිද්‍යාවෙන් සංස්කාර උපදවනවා කියලා කිව්වහම පුඤ්ඤාභි සංස්කාරත්වය දෙන්නේ අපි දන්නවා. කුසල් සිත ඇතුලේ අකුසල චෛතසිකය දෙන්නේ නැහැ කියලා. එහෙනම් අවිද්‍යා කර්ම තණ්හා කියනකොට කුසල් සිත ඇතුලේ යෙදුණු තණ්හාවක් ගැන නෙමෙයි කතා කරන්නේ. එතන තණ්හාව කෙලෙසයක් විදිහට යෙදෙනවා කියන එක. ඒ කෙලෙසයක් විදිහට යෙදෙන එක ඒක తත්‍ර తත්‍රාభిනන්දනී කියලා කියන්නේ හැම මොහොතකදීම හටගන්න ස්කන්ධ ටික අභිනන්දනය කරනවා කියන එක. ඒ ස්කන්ධ ටික අනුව සතුට වෙනවා කියන එක. ඒ ස්කන්ධයන් පිළිබඳව කරන අභිනන්දනයේ ස්කන්ධයන් අනුව සතුට වෙනවා කියන එක අන්න ඒක තමයි පින්නතුනේ සසර පැවැත්මට හේතුව බවට පත්වන්නේ. ඒ ස්කන්ධයන් පිළිබඳව කරන අභිනන්දනය, ඒ පිළිබඳව ඇති කරගන්න සතුට ස්කන්ධ ටික තියෙන නිකාන්ති තණ්හාව ඒකේ දෙන අර කර්ම සකස් කරගන්න තැනක ඒ කර්මාභි සංස්කරණය ඇති කරගත්ත තැනක ස්කන්ධ ටික පිළිබඳව තමයි මේ තණ්හාව පවතින්නේ. ඒක ඊටාම සියුම් මේක වස්තු තණ්හාව යෙදෙන තැනක් යෙදෙනවා. ඒ වගේම ඒක වස්තු තණ්හාව නොයෙදෙන තැනකට යෙදෙනවා. නිකාන්ති තණ්හාව කියන එක ඒක බලවත් තණ්හාවක් කියලා කියන්නේ ඒක වස්තු තණ්හාව යෙදෙන තැනක් යෙදෙනවා වස්තු තණ්හාව නොයෙදුනත් ඒ තැන්වලත් යෙදෙනවා ඒකයි අපි අවිද්‍යාව කර්ම සංහා කියනකොට එතන කර්මය කුසල් අකුසල් මොනවා වුණා ඒකට තණ්හා කරන්නේ. ඒ සිතේ සංප්‍රයුක්තව ලෝභ කියන චෛතසිකය දෙනවා කියනවා නෙමෙයි. තණ්හාව එතනදී ඇත්ත නොදන්නාකම නිසා රැස් කරගත්ත කර්මයට තණ්හාව කෙලෙසයක් හැටියට දෙනවා. ඒ ස්කන්ධ ටික කෙනෙක් පුද්ගලයෙක් හැටියට සහ දෙයක් බාහිර තියෙන දෙයක් හැටියට ප්‍රකට වෙන බව තියෙනවා. එනිසා වෙමි කියන හැඟීම සහ ඒහා අනුබද්ධිතව ඇති කරගන්න නිකාන්ති තණ්හාව කියනවා. අන්නේ තණ්හා අනුසයෙන් ඇසුරු කරන නිසා තමයි ඔබ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. කර්ම නිමිත්තක් ඇති කරගත්ත තැනක එතන තිබුණු ස්කන්ධ ටිකට කරගත්ත බැඳීම හොඳ නරක කර්මයක්. ඕනම එකක්. කර්මාවි සංස්කාරයක් නම්. ඒකට ඇති කරගත්ත බැඳීමට අනුව කැමැත්තට විපාකයක්. එහෙම නැත්නම් එතන ඇති කරගත්ත තණ්හාවට තමයි උපදින්නේ. තණ්හාව එතන කලේ කෙලෙස් කෘත්‍යයක්. ඒ අනුව තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ ලබාගත් ප්‍රතිසන්දියට අනුව ඒ ප්‍රතිසන්දිය කියලා කියන්නේ අර තණ්හා කරපු කර්මයේ විපාකය. ඒ විපාකය තමයි ඊට පස්සේ එතන විපාක ශක්තියෙන් පැවැත්ම ඇති කරලා දීලා තියෙන්නේ. නාම රූපය සකස් කරගනිමින් එතන පැවැත්ම නිර්මාණය කරලා දීලා තියෙන, එතන පැවැත්ම හදලා දීලා තියෙන්නේ මොකද්ද? අර කතා කරපු ආකාරයටම එතන ක්‍රියාත්මක වන ඒ විපාක වුණ අර කර්මයට ලැබුණු විපාකය කියන දේ. ඒකට දුක්ඛ සමුදය කියන එකේදී තේරුම් ගන්න වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ එදිනෙදා ජීවිතය තුළ ඔබ දරුවන්ට හරි ආදරේ අම්මට තාත්තට ආදරේ කියන තැන. සමුදාචාර තණ්හාව කියලා කියනකොට ඒ ඔබේ එදිනෙදා ජීවිතය තුළ ඇති කරගත්ත තණ්හාව වුණාට වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ ඊට වඩා වෙනස් ස්වභාවයක් වෙනස් ස්වરૂපයක් ගත්ත දෙයක් වට්ටමූලික තණ්හාවේ තියෙන ස්වභාවය තමයි සම්පූර්ණයෙන් මේක වැය වෙලා තියෙන්නේ අම්මට තාත්තට ආදරේ කියන තැනක නෙමෙයි අම්මට තාත්තට කැමති වුණා සැලකුවත් අම්මා තාත්තා කියන බව හදාගන්න ස්කන්ධ පිළිබඳව ඇති කරගත්ත බැඳීම කියන එක. ඒක කෙලෙසයක් හැටියට දෙන්නේ. ඒ කෙලෙස කෘත්‍යයෙන් ඇසුරු වෙන නිසා තමයි කුසලයට හෝ අකුසලයට අනුව අපිට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙන තණ්හාව තමයි මේ ගේ හදන්නේ. ඒක කුසල විපාකයක් වුණත් අකුසල විපාකයක් වුණත් ඒ ගේ හදන්නේ කවුද? තණ්හාව කියන එක. එනිසායි ගහකාරකන් දිත්තෝසේ පුන ගේහන්න කාහසේ. ගහකාරකයේ ගෘහකාරකයේ gedara හදන තැනත්ත වඩුව ඔබ දැක්කා. පුන ගේහන්න කාහසේ ඔබට නැවත ගෙවල් හදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ පිළිබඳව පැහැදිලි කරලා දක්වන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ තණ්හාවේ තියෙන සියුම් සියුම් ස්වභාවය ભેදේ පිළිබඳව දක්වපු විදිය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට දැක්කේ. ඒක පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙරනොයසු විරු ධමයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වයේ ලබන වෙලාවේදී අවබෝධ කරගත්තේ. පෙර නොඇසූ විරු ධමයක් විදිහට අවබෝධ කරගත්තට පස්සේ කලින් ඒක අහලා නොතිබුණ දෙයක් විදිහට ඒක නිකම්ම අපිට දැනෙන ආශාව ඒ නිසා දුක වෙනවා කියන තැනට පමණක් සීමා වුණ එකක් නෙමෙයි. ඒක ස්කන්ධයන්ට යෙදෙන තණ්හාව හේතුඵල ධම සමස්ත හේතුඵල ධම වර්තමාන හේතු නිසා අනාගත ඵල සමුත්පාදේ වෙනවා කියන එක. අවිද්‍යා කර්ම තණ්හාවන් නිසා නැවත අනාගතයට ඵල හදනවා කියන එකයි එතනදී සමුදේ පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ දැක්කේ ඒකේ තණ්හාවේ කෘත්‍යය තමයි ප්‍රධානයි. ඒ නිසා අපි එතනදී දුක්ඛ සමුදය විදිහට අපි වටහා ගන්නකොට වස්තු තණ්හාව කියන තැනටත් පොදු වස්තු තණ්හාව නැති තැනටත් පොදුන නිකාන්ති තණ්හාව නොහොත් වට්ටමූලික තණ්හාව කියන එක විශේෂයෙන් හඳුනා ගැනීම වැදගත් වෙනවා මොකද ඊට පස්සේ තමයි අපිට තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා තණ්හාව දුරු කිරීම සඳහා කටයුතු සම්පාදනය කළ යුතු බවට පුළුවන්කම තියෙන්නේ ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා නාම රූපයට සාපේක්ෂව නාමයන් සහජාත වන්නේ නම් රූපය පුරේජාතව හා නාමය පච්ඡාජාතවත් වන්නේ කුමන අවස්ථාවේද නාම රූපයට සාපේක්ෂව නාමයන් සහජාත වෙනවා කියලා කියන්නේ මොකක්ද නාම රූපයට සාපේක්ෂව නාම සහජාත වන්නේ නාම ධර්මයන් අතර තමයි සහජාත බව තියෙන්නේ ඒ වගේම සහජාත වන රූප ධර්මක් තිබෙනවා. සහජාත වෙන රූප ධර්මක් තියෙනවා. දැන් ධම්මායතන පරියාපන්න වුණ රූප තියෙනවා. ඒවයි සිතත් එක්ක උපදින්නේ. චිත්තජ රූප කියන ඒවා සිත උපදිනකොට තමයි ඒ රූප උපදින්නේ. එතකොට සිතත් එක්ක සහජාත කියලා කියන්නේ සහජ කියන එකනේ. සමග උපදින කියන එක. එතකොට ඒහා සමග එකට උපදිනවා කියලා කියනවා නම් යම් රූපයක්. ඒක එකට හට ගන්නවා. එක මොහොතේ උපදිනවා. එකට. සහජාත බව. අනේ සහජාතවන රූපය ඒ චිත්තචෛසික ධර්මයන්ගේ යෙදීම තියෙනවා සහජාත ධර්මයක් විදිහට. ඒ වගේ මේ සිත හා සමග සිතින් උපදවන රූප ධර්ම ටික තියෙනවා. ඒ ඔක්කොම සහජාතයි. ඊට පස්සේ අපිට කොහොමද පුරේජාත පච්චාජාත වන්නේ කියලා අහනවා. පුරේජාත පච්චාජාත වන්නේ ওই වස්තු රූප ආදී ගැන කතා කරනකොට අපි කතා කරනවා ඇස සහ රූපය පුරේ ජාතයි. ඇස සහ රූපය කියන එක චක්කු විඥාණයට පුරේ ජාතයි කියලා. ඇයි ඒක පුරේ ජාතයි කියලා කියන්නේ? ඒක පුරේ ජාතයි කියලා කියන්නේ ඇහැ රූප කියන දෙක ඉපදුනාට පස්සේ ඇහැට රූපයක් ගැටුණාට පස්සේ තමයි දැන් හිත බවාංගගතව බවාංග චිත්ත සංතතියක් විදිහට ඔන්න උපදිනවා කියලා හිතන්නකො. බවාංග චිත්ත සංතතියක් උපදින වෙලාවේදී ඔන්න එක බවාංග හිතක් හටගෙන නැති වෙනවා මං හිතනවා ඔබට භවාංග පිළිබඳව දැනුමක් ඇති කියලා දැන් නිකමට හිතන්නකෝ අපි ප්‍රතිසන්දිගත්ත සිත හා සමාන සිතක් උපදිනවා. ඊට පස්සේ ඒ හා සමාන සිතක් උපදිනවා. මේ වගේ අපිට දැන් පවතින මේ සිත් පරම්පරාවට අපි කියනවා භවාංග චිත්ත සම්පතිය කියලා. ඒකට දැන් මේ භවාංග සිතක් උපදිනවා ඒක නැති වෙලා යනවා. ආයෙත් ඒ හා සමාන සිතක් උපදිනවා නැති වෙනවා. ඒ නිසා තමයි මේ කය සවිඥානික වෙන්නේ. මෙන්න මේ විදිහට භවාංග සිත් පරම්පරාවක් තියෙනකොට අර සකස් වෙලා තියෙන ප්‍රසාද රූපයේ සකස් වීමත් එක්ක මොකද වෙන්නේ? බාහිර තියෙන රූපය ආපాతාගම වෙනවා. ඇහැට ගැටෙනවා. ඒ ගැටෙන වෙලාවේදී සිත තියෙන්නේ කොතනද? සිත උපදින්නේ හදේවත් රූපය අසුරු කරගනිමින් අර භවාංග සිතක් විදිහට තමයි ඒක උපදින්නේ. ඇහැට රූපේ ගැටිලානේ. එතකොට ඒ වෙනකොටත් හිත වෙනත් තැනක තියෙන. රූපේට යොමු වෙලා නැහැ. රූපේ දැනගන්න ඇහැට හිත යොමු වෙලා නැහැ. භවාංග හිතක් තියෙන්නේ. ගැටීමත් එක්කම මොකද වෙන්නේ? භවාංග චලනය වෙනවා. ඊට පස්සේ භවාංග උපච්ඡේදනය වෙනවා. භවාංගෙන් හිත නැගිටිනවා. ඒකත් භවාංග සිතක්. ඊට පස්සේ තමයි ద్వාරාවජ්ජනේ ඔන්න ඇහැ ආවර්ජනා කළා ඊළඟ සිත චක්කු ප්‍රසාදයේ වස්තුව කරගෙන පහළ වෙනවා. එතකොට අන්න චක්කු ප්‍රසාදයේ කරා පැමිණියා වූ රූපය දැනගන්න පුළුවන්කම ලැබෙනවා. චක්කු ප්‍රසාදයේ කරා පැමිණියා වූ රූපය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. අන්න එබඳු අවස්ථාවකදී දැන් ඇහැ උපදුනා රූපය ඉපදුනා ඉපදුනේ චක්කු විඥාණයට කලින් චක්කු විඥාණයට කලින් ඇහැ ඉපදිලා රූපය ඉපදිලා තියෙන තැනක තමයි භවාංග සිත විදිහටයි සිත ඉපදෙමින් තිබුණේ චක්කු විඥාන සිතක් තිබෙන්නේ නැහැ රූපය දැනගන්න හිතක් ඇහැට රූපේ ගැටුණට පස්සේ තමයි භවාංග සිතට ඒක දැනිලා ඒක ආවර්ජනා කරලා නැවත ඒ චක්කුව වස්තුව කරගෙන එතන සිත ඉපදෙන්නේ ඒකට කියනවා චක්කු විඥාන සිත කියලා ඒතර චක්කු විඥාන සිත ඒක පස්සේ ඉපදුනේ. අර ඇහැ රූපේ ඉපදිලා මොහොතක් ගියාට පස්සේ තමයි ඒ ගැටුන් රූපේ ගැටුණාට පස්සේ තමයි එතන චක්කු විඥාන සිත ඉපදුනේ. එහෙනම් ඇහැ රූපය පෙර ඉපදිලා චක්කු විඥානයේ උපදින්න වස්තුව බවට පත් වෙනවා. ඇස සහ රූපය කියන එක කලින් ඉපදිලා චක්කු විඥානයේ උපදින්න වස්තුව බවට පත් වෙන. ඒ නිසා ඒකට කියනවා ඒක පුරේජාතයි කියලා. ඒක කලින් ඉපදුනා. කලින් ඉපදිලා අර පස්සේ උපදින චක්කු විඥාණයට ප්‍රත්‍ය වෙනවා. චක්කු විඥානය එතන උපදිනකොට ඒක පච්චාජාතයි. ඒක පස්සේ ඉපදුනේ. ඒක ඉපදෙන නිසා තමයි අපිට රූපය දැනගන්න ආදී දේවල් පුළුවන්කම තියෙන්නේ. ඇහැ තියනවා කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට කියන එක පච්චාජාත භාවයෙන් උපකාර කරනවා කියලා. පස්සේ ඉපදිලා උපකාර කරනවා. ඒකට සහජාත කියලා කියන්නේ මොනවද? රූප ධර්ම සහජාතයි කියලා කියන්නේ යම් වෙලාවක. ඒ සහජාතයි කියන්නේ චක්කු විඥාන සිතේ නෙමෙයි. වෙනත් රූප උපදවන මට්ටමේ සිත්වල උපදින රූප කොටසක් තියෙනවා චිත්තජ රූප උපදින සිත්වල. අනේ චිත්තජ රූප සිතින් ජනනය කරන රූප ඒවා සහජාතයි. ඒවා සහජාත ධර්ම විදිහට එකට උපදින ධර්ම විදිහටයි උපදින්නේ. සහජාත ධර්ම බවට එකට ඉපදුනාට ඒ ධර්ම එකට සහජාතව ඉපදුන කියන එකේදී අදහස් කරන්නේ නැහැ පෙරලා ඒ සිතට රූප උපකාර කරනවා කියලා. එනිසා රූපය සහ මේ නාමය අතර සිතින් චිත්තජ රූප උපදින තැන රූපය සහ නාමය අතර අඤ්ඤමඤ්ඤාදී ප්‍රත්‍යය දෙන්නේ නැහැ. ඒ රූප සිතට උපකාර කරන්නේ සිත උපකාර කරනවා රූපයන්ට. සිත උපකාර කරනවා රූපයන්ට. ඒක සිත ඒක උපදවනවා. ඒක නිශ්චය කරගෙන උපදිනවා. හැබැයි ඒක නැවත පෙරලා ප්‍රත්‍ය වෙන්නේ නැහැ. රූපය කියන එක පෙරලා ප්‍රත්‍ය වෙන්නේ නැහැ සිතට. මොකද රූපය කියන එක චිත්ත විසංසක්තයි. ඒක හිතේ යෙදෙන දෙයක්. මේක රූපේමයි. ඒක හිතේ යෙදිලා නැහැ. චිත්තජයි හැබැයි. සිතින් උපදවපු එකක්. හැබැයි ඒක සිතේ යෙදිලා නැහැ. දරුවා අම්මගේ අම්මා කෙනෙකුගෙන් බිහි වෙන කෙනෙක්. හැබැයි දරුවා කියන්නේ දරුවා දරුවා කියන්නේ අම්මා නෙමෙයි. ඒ වගේම දරුවා කියලා කියන්නේ අම්මගේ ඇතුලේ ඉන්න දෙයක්ුත් නෙමෙයි. අම්මගේ කොටසක් නෙමෙයි ඒක. එතකොට නමුත් ඒ අම්මගෙන් තමයි ඒක ප්‍රභවය වුනේ. ඒ වගේ ඒ රූප අපි ඒ නිසා නම් කරනවා චිත්තජ රූප කියලා. හැබැයි ඒක රූප ඒක අම්ම වෙන්නේ නැහැ කවදාවත්. ඒක ඒක හැම වෙලාවකදීම රූපය. ඒක දරුවම තමයි. ඒක රූපේමයි. ඒක සිත වෙන්නේ නැහැ කවදාවත්. සිත හා සමග යෙදෙන දෙයක් බවට පත්වන්නේ නැහැ. අන්න ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ සහජාත ධර්ම. සහජාතයි කියන්නේ එකට උපදිනවා. සිතත් එක්ක එකට උපදින රූප කොටසක් තියෙනවා. අනේ සිතත් එක්ක එකට උපදින රූප, ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ, පුරුසේන්ද්‍රිය රූපය ආදී මෙබඳු වූ රූප ධර්මයන් අපි බලනකොට සිතත් එක්ක එකට උපදින ධර්මයන්. ඒවා රූප කොටස් හැටියට ඉපදුන කියලා ඒ රූප යනු සිත නෙමෙයි. ඒක අපි බොහොම සියුම්ව තේරුම් ගන්නට ඕනේ දෙයක්. ඒකට මම හිතනවා රූපේ පුරේ ජාත වෙන්නේ ඇයි නාම ධර්ම පච්චා ජාත වෙන්නේ ඇයි කියලා වුණ අවස්ථාවලදී කියලා. රූපේ පුරේ ජාතයි කියලා කියන්නේ ඇහැ රූප දෙක පුරා පුරේ ජාතයි uppanna වස්තුකයි ඉපදුනාට පස්සේ තමයි චක්කු විඥානය එතන හටගන්නේ. එහෙනම් චක්කු විඥානයේ පස්සේ උපදින නිසා ඒකට කියනවා පච්චා ජාතයි කියලා පුරේ ජාත වුණා. අර ඇස සහ රූපේ නැතිනම් රූප කියන ධර්ම ටික ඒක පුරේ ජාත වශයෙන් ප්‍රත්‍ය වීම සිද්ධ කරගත්තා. පච්චාජාත වශයෙන් චක්කු විඥානයේහි පහළ වීම සිද්ධ වුණා. ඒ කියන්නේ සෑම අවස්ථාවකදී මේක වෙනවා කියලා නෙමෙයි. ඒ ඒ අවස්ථාවවලදී තමයි රූපය එබඳු විදිහට හට ගැනීම සිද්ධ කරන්නේ. අන්න ඒ විදිහට පුරේජාත පච්චාජාත භාවය ඔබ තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා චිත්තචෛතසික වන්නේ ස්කන්ධයන් ස්කන්ධයන්ද ඔය චිත්තචෛතසික කියලා කියන්නේ ස්කන්ධ ධර්මයක්ම තමයි. ස්කන්ධ තුනක් තමයි අපි චිත්තචෛතසික වශයෙන් ස්කන්ධ හතරක් තමයි කතා කරන්නේ චිත්තචෛතසික වශයෙන්. වේදනාව, සංඥාව, සංඛාරය සහ විඥානය. මේ ස්කන්ධ වශයෙන් කතා කරන්නේ චිත්තචෛතසිකම තමයි. එතකොට සිත් වශයෙන් කතා කරනකොට ඒ විඥානය කියන ස්වභාවය තමයි අපි සිත කියලා කියන්නේ. චෛතසික කියලා කියන්නේ සිතේ යෙදෙන ගති ස්වභාවය. චෛතසික පොදුවේ ගත්තාම 52ක් තියෙනවා. දැන් 250 චෛතසිකයන්ගෙන් වේදනාව සහ සංඥාව වෙනම ස්කන්ධ දෙකක් හැටියට ගන්නවා. ඇයි මේ වේදනාව සහ සංඥාව කියන එක වෙනම ස්කන්ධ දෙකක් හැටියට ගන්නෙ? පිනතුනේ වේදනාව සහ සංඥාව කියන එක වෙනමම ස්කන්ධ දෙකක් හැටියට සලකන්නේ ඒ දෙක කරන සුවිශේෂ වැඩ කොටස නිසා. වේදනාවයි සංඥාවයි විශේෂ වැඩ කොටසක් කරනවා. මොකක්ද ඒ දෙන්න කරන විශේෂ වැඩ කොටස? ආරම්මණය රසය ආරම්මන රසය විඳිනවා ආරම්මන රසය හඳුනනවා. ඔබ දෙයක් දැනගන්නේ විඳීම සහ හැඳිනීම කියන දෙයට අනුව. ඒ නිසා තමයි අර මහා වේදල්ල වගේ සූත්‍ර දේශනාවලදී දැනගන්නවා දැනගන්නවා කියන්නේ විඥානයේ විඥානයේ කියන්නේ මොකද්ද කියලා අහනකොට ඊට පස්සේ කියනවා විඥානාතික්කෝ විඥානාති විඥානාතික්කෝ තස්මා විඥානන්ති වෙච්චති. විඥානනය කරනවා විඥානනය කරනවා ඒ නිසා තමයි නැත්තම් දැනගන්නවා දැනගන්නවා ඒ නිසා තමයි දැන විඥානය කියලා කියන්නේ. මොකද්ද දැනගන්නේ? සුඛාන්තිපි විජානාති, දුක්ඛාන්තිපි විජානාති, අදුක්ඛව සුඛාන්තිපි විජානාති. සැපයි කියලා දන්නවා, දුකයි කියලා දන්නවා, අදුක්ඛව සුඛයි කියලා දන්නවා. අන්න ඒ නිසා තමයි විඥානය කියලා කියන්නේ. සැප, දුක්, උපේක්ෂා වශයෙන් දැනගන්න. ඒතකොට ඒ දැනගන්න එකට පදනමුනේ මොකද්ද? වේදනාව. ඒ වගේම අපිට හම්බ වෙන සමහර සූත්‍ර පාඨ යම් වේදේති තං සංජානති. යමක් විඳිනවා නම් ඒක හඳුනනවා කියලා. එතකොට මේ හැඳිනීම සහ විඳීම කියන එක විඥානයේ උපදවන්නට ප්‍රධාන වැඩ කොටසක් කරන දෙකක්. ඒ නිසා ඒක සංස්කාර කියන අර පොදු ස්කන්ධය ඇතුළත අනිත් ඔක්කොම චෛතසික සංග්‍රහ කරලා 50ක් මේක ඇතුළේ තියලා එළියට ගන්නවා දෙකක් වේදනාව සංඥාව ස්කන්ධ විදිහට සංග්‍රහ කරනකොට. චිත්තචෛතසික ධර්ම කියලා කියන්නේ වේදනාව සංඥාව සංස්කාරය විඥානය. සංස්කාර ස්කන්ධය ඇතුළත සංග්‍රහ කරලා තියෙනවා අනෙක් සියලුම චෛතසික වේදනා සංඥා දෙක හැරෙනකොට. ওই විදිහට තමයි අපිට චිත්තය සහ චෛතසිකය කියන ධර්ම පිළිබඳව අපිට තේරුම් ගන්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟ ගැටලුව හැටියට අපිට යොමු වෙලා තියෙනවා දුකෙහි ස්වභාවය සංකතයි විපරිණාමයි පීලනට්ටයි ਸੰతాපනයි යනුවෙන් අහලා තියෙනවා. එය පිරිසිඳ දැන ගැනීම දුක්ඛාර සත්‍යයි කිය අවබෝධ කර ඇත ඒත් සමහර ස්වාමීන් වහන්සේලා චේතනාව දුකයි යන්න දුක්ඛාරය සත්‍ය වශයෙන් දකින්නේයි කියන බැවින් එවිට පංච පාදානස්කන්ධය අතහැරීමක් වන නිසා කරුණාවේ මෙහි සත්‍ය සත්‍යතාවය පැහැදිලි කර දෙන්න කියලා. සංකත තුන් භූමිය අනුව ගිය සියලු සංකත ධර්ම දුකයි නම් චේතනාව කියන දේ සංකතද තුන් භූමිය අනුව ගිය චේතනාවන් සංකතද අසංකතද අපිට ඒ ප්‍රශ්නේ සරලවම විසඳ ගන්න තියෙන විදිහ තුම්බෝමේ අනුවගේ චේතනාවක් තියෙනවා නම් ඒ චේතනාව උපදින්න හේතුව මොකද්ද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ස්පර්ශ. ඒ ටික නිසා තමයි උපදින්නේ. එහෙනම් ඒක අවිද්‍යාව, කර්ම නැති වෙන, තණ්හා නැති වෙන නැති වෙනකොට ස්පර්ශ නැතිවීමෙන් නැති වෙනවා. මේ විදිහට අපිට වර්තමානයේ තුල හේතුවෙන් ගත්තොත් අපි ස්පර්ශ නැතිවීමෙන් චේතනාව නැති වෙනවා. ස්පර්ශය නැතිවීමෙන් චේතනාව නැති වෙනවා. එහෙනම් ඒක සංකත ධර්මයක්. ඒක දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ දෙයක්. එහෙනම් චේතනාව දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. චේතනාව විතරක් නෙමෙයි. තුම් භූමිය අනුව ගිය තණ්හා වර්ජිත, ඒ කියන්නේ තණ්හාව අතහැරලා තණ්හාව සමුදේටම වැටෙන්නේ. අනික් සියලු සංකත දේවල් හේතු නිසා හටගන්න දේවල් ටික පොදු ඇතුළත් කරන්නේ දුක්ඛ සත්‍යයට. චේතනාව විතරක් කිව්වහම චේතනාව දුක්ඛ සත්‍යයට අයිති නෑ කියලා කාටවත් කියන්න බෑ. ඇයි බැරි? තුන් භූමිය අනුව ගියපු චේතනාව දුක්ඛ සත්‍යයට අයිති. ඒ නිසා චේතනාව තුන් භූමිය අනුව ගිය චේතනාව දුක්ඛ සත්‍යයට අයිති නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒක දුක්ඛ සත්‍යය. කවුරු හරි කියනවා නම් චේතනාව පමණයි දුක්ඛ සත්‍ය කියලා අන්න එතන වැරදි. ඇයි එතකොට වේදනාව දුක්ඛ සත්‍යයට අයිති නැද්ද? එතකොට සංඥාව දුක්ඛ සත්‍යයට අයිති නැද්ද? චේතනාව හැරුණකොට අනිකුත් සංස්කාරස්කන්ධයේ හිලා තිබෙන අනික් ධර්ම විඥානයේ අයිති නැතිද? ඒ සියල්ලක්මයි තියෙන්නේ. චේතනාව කියනකොට සිතන බව සිතන අයුර ඒක කර්මයේ පැත්තට බොහොම නැඹුරු වෙන දෙයක් නැතිනම් කර්මයේ පැත්තේ සංග්‍රහ වෙන දෙයක්. ඉතින් ඒකත් එක්ක බලලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා චේතනාව විතරක් නෙමෙයි අනිත් දේවලු දුක්ඛ සත්‍යයට වැටෙනවා. හැබැයි චේතනාව විතරයි කර්මයේ මේ දුක්ඛාරය සත්‍යයට ඇතුළත් වෙන්නේ කියන එක. කියනවනම් ඒක සම්පූර්ණම වැරදි. චේතනාව දුක්ඛාරය සත්‍යයටයි තියෙන්නේ නැහැ කියලා කියන්න බෑ. තුන් භූමිය අනුගේ හැම චේතනාවක්ම දුක්ඛාරය සත්‍යයට ඇතුළත් වෙනවා. ඒ වගේම තණ්හා වර්ජිත සියලු ත්‍රිභූමික සංකත ධර්ම දුක්ඛ සත්‍යයහිලා සංග්‍රහවන බව අපි එතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇටියට යොමු වෙලා තියෙනවා භවය නිසා ජාතිය ඇතිවීම පිළිබඳව දක්වනවා මරණාසන්න පුද්ගලයෙකුගේ භවය ගැන බැලුවොත් දරුවන් සහෝදරීන් රෝහල් කාර්ය මණ්ඩලයේ ආදී නිවසේ සිටින මේ අවස්ථාවේ සිටින අය පිරිත් කියන සාමින්හන්සේ පින්පොත් තබාගෙන කියවන අය ආදියත් ඔහු හෝ ඇය මේවා අරමුණු නොකරන විට සිතුවිලිත් ඒ අවස්ථාවේ භවයට අයත්යයි සිතමි. මේ යන අය සසරේ තමා මෙවැනි අවස්ථා කොපමණ මුහුණ දී ඇද්ද මේ දුකෙහි දුකකි. භවය මාගේ ලෙස අල්ලා ගැනීමෙන් හෝ දුක ඇතිවේ. මේ ජීවිතයේ අවසානයේ සමග ඉතිරි නැතුව නැති වේ ආදී වශයෙන් සිහියෙන් මේ යන පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකිද කියලා. මරණාසන්න මොහොත කියලා කියන්නේ මේ තාම පැය ගාණක් තියෙන මොහොතක් නෙමෙයි මරණාසන්න චිත්ත වීතිය කියලා කියන්නේ මේ අපේ සිත් උපදින එක කොච්චර ප්‍රබලද එක මොහොතක කෝටි ප්‍රකෝටි ගාණක් අපිට සිත් උපදිනවා මරණාසන්න වීතිය කියලා කියන්නේ මේ චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගණනක් මේක තප්පර නිමේෂයක් තුළ ඇති වෙනකොට මරණාසන්න වීතියක් කියලා කියන්නේ පින්නතුනි තාමත් ගණන් කරන්න බැරි තරම් සුළු සංඛ්‍යාවක සුළු නිමේෂයක ඇති වෙන දෙයක් ඇහැට පේන අර රූප නිමිත්තක් පිළිබඳව හෝ කනට ඇහෙන දෙයක් පිළිබඳව හෝ කෙනෙක් කුසල වශයෙන් අරමුණු කරමින් ඉඳලා මරණයටපත් වුනොත් ඒ නිසා ඔහුට සුගතියෙහි ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. කාට හරි විදර්ශනාව එතනදී වඩන්න පුළුවන් නම් විදර්ශනාව භාවිත කිරීම තුළ මරණාසන්න කාලෙදී මිදෙන්න බැරි කමක් නැත්තේ නෑ. ජීවිත සමසේ රහතන් වහන්සේ කියලා කියන්නේ අපුබ්බ අපුබ්බව අචරණ ඒ කියන්නේ පෙර පසු නැතුව යම් වෙලාවක මරණයක් ධර්මාභිසමයත් එක මොහොතක වෙනවා නම් අන්න ඒ අවස්ථාවේ ජීවත් වෙන කෙනා ඒක කියනවා ජීවිත සමසේ රහතන් වහන්සේ කියලා. ජීවිත සමසේ රහත් වෙන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ මේ විදර්ශනාවේ සිත භාවිත නොකරපු විදර්ශනාව කවදාවත් හඳුනාගත්තේ නැති කිසිදු පුද්ගලයෙකුට පින්නතුනේ කවදාවත් හිතන්න එපා ඒ මට්ටමේදී තමන්ගේ හිත පවත්වන්න පුළුවන් මේ කියලා එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ප්‍රායෝගිකව. ප්‍රායෝගිකව නිර්වාණ අවබෝධය සඳහා වෑයම් කරනවා නම් කෙනෙක් නිර්වාණ අවබෝධය සඳහා උත්සාහවත් කරනවා නම් එයාගේ හිත දැඩි ලෙස විදර්ශනා උපේක්ෂාවේ පිහිටව ගත්ත කෙනෙකුට යම් හේකින් මාර්ගඵල අධිගම සාක්ෂාත් කරගන්න බැරි කියලා තිබුණොත් අන්න එයාට ඒ බඳු අවස්ථාවක සිහිය නුවණ පවත්වලා ඒක කරන්න බැරි කමක් නැත්තේ නෑ ඒක කරන්න පුළුවන්. ඒක නා ජීවිත සමසි රහතන් වහන්සේ කියලා කියන බොහෝ වෙලාවට ඒ බඳු කෙනෙක් ඊටාම තීව්‍ර ලෙස විපස්සනාවේ හිත භාවිත කරපු කෙනෙක්. ඒ තීව්‍ර භාවිතය නැතුව පින්නතුනේ ධර්මය අවබෝධ කරනවා කියන එක ඒක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක අවබෝධය තුලම ඇති කරගන්න තත්වයක් මිසක අවබෝධය නැතුව ඇති කරගන්න තත්වයක් බවට පත්වන්නේ නැහැ. ඒක අපි නුවණින් තේරුම් ගන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් ඇටියට යමු වෙනවා. දැන් ජීවිත සමසේ රහතන් වහන්සේ පිළිබඳව මම හිතනවා කරුණු පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ අවබෝධ කරගන්න බැරි කමක් නැහැ විපස්සනාවේ දැඩි විපස්සනා උපේක්ෂා උපේක්ෂාවක් තියෙන කෙනෙකුට ස්පර්ශ ආයතන හයෙන් හිත නිදහස් කරලා ඕන වෙලාවක හිත තබන්න පුළුවන් කෙනෙකුට භාවිත කළ සිහිය ඇති කෙනෙකුට එබඳු අවස්ථාවකදී සිත තබලා අන්තිම මොහොතේදී ඒ විදර්ශනාව තුළ ප්‍රතිසන්දියට හේතු නැති කරන්න පුළුවන්කම තියෙනවා යම් විදිහකින් ඒක කරගැනීමේ ශක්්‍යතාවය තිබුණොත් ජීවිත සමසේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා මරණාසන්න මොහොත වෙනකන් රහත් වෙලා නැහැ. හැබැයි මේ වෙලාවේ රහත් වෙලා අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවුණු කෙනෙක් හැටියට අනුපදේශේෂ පරිනිර්වාණ ධාතුවෙම පිරිනිවුණු කෙනෙක් හැටියට සැලකෙනවා. ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා භාවනාව සම්බන්ධයෙන් ડિප්‍රෙෂන් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටිනවා කුමන භාවනාවක් සුදුසු කියලා. ඒ සඳහා සුදුසුම භාවනාවක් ගැන කතා කළොත් එහෙම යම් මානසික පීඩාවකින් වාසය කරනවා නම් ඔබට වඩාත්ම සුදුසු භාවනාවක් තමයි සමත වශයෙන් ගත්තොත් මෛත්‍රී භාවනාව සහ බුද්ධානුස්සති භාවනාව. මෛත්‍රී භාවනාව සහ බුද්ධානුස්සති භාවනාව ඒක තමයි ඔබට වඩාත්ම සුදුසු කමතහන් දෙක බවට පත්වන්නේ. ඒ වගේම ඔබට පුළුවන් නම් ඊළඟ භාවනාව තමයි විදර්ශනාව නැතිනම් විපස්සනාව. විපස්සනා භාවනාව කියලා කියන්නේ ඔබට යථාර්ථය අවබෝධ කරගන්න නුවණ මෙහෙවනවා කියන එක. ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නකොට ඔබට අර ජීවිතයේ යම් හේතුවක් නිසා නම් ડિප්‍රෙෂන් තත්ත්වයන් ආවේ ඒ මානසික පීඩනය ඇති වෙන්න හේතු වන තැන්වල තියෙන નિરර්ථක බව ඔබට අතහරින්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතයේ දේවල් කරුණු පිළිබඳව තදින් අල්ලගත්ත තැනක තමයි පින්නතුනේ අපිට කලකිරීම බහුල වෙන්නේ. අපි මානසිකව ඇද වැටෙන්නේ. හැබැයි අල්ල ගැනීම නිදහස් කරන තරමට අපි හිතෙන් අතහරින තරමට අපිට ඒ මිදෙන්න පුළුවන්කම තියෙන එක පහසුවක් සලසනවා. ඉතින් විපස්සනාව තුළ ඔබට මේ ලෝකයේහි ලෞකික අල්ලා ගැනීම අතර નિરර්ථක බව ඔබට තේරෙන්න පටන් ගන්නකොට අවබෝධ ඥානයක් ඇති වෙනකොට ඒ හරහා ඔබට පුළුවන්කම ලැබෙනවා වටිනකම් නොවටිනකම් දීලා පනෝගත්ත ලෝකයෙන් ඔබේ මනස නිදහස් කරගෙන සුවසේ වාසය කරන්න. ඊට පස්සේ ලෝකේ කාටවත් ඔබව දුකටපත් කරන්න පුළුවන් කමක් නැත්තේ. ප්‍රඥාවෙන් යුක්ත මනුස්සයා නුවණැත්තට දුක ගේන්න පුළුවන් දුක ගේන්න සමර්ථ වෙන මොකුත් නැහැ. දැන් විදර්ශනාව පැත්තෙන් ඔබ උත්සාහවත් වෙනවා නම් ඒක සම්පූර්ණම මානසික නිදහස ඔබට අත්විඳින්න පුළුවන්කම තිබෙනවා. විපස්සනාව පිළිබඳ උත්සාහවත් වෙන්න අපි ගොඩාක් දේශනවලදී විදර්ශනාව පිළිබඳව කතා කරනවා. අපි ගොඩාක් දේශනවලදී විපස්සනාව පිළිබඳව කතා කරනවා. ඒ නිසා විදර්ශනාව පිළිබඳව ඔබ උත්සාහවත් වෙන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මෛත්‍රිය සහ බුද්ධානුස්සතිය ප්‍රධාන වශයෙන්ම භාවිත කරන දවසට යම් කාල සීමාවක් හරි. මෛත්‍රිය සහ බුද්ධානුස්සතිය හිත වඩන්න ඒක බොහෝ කාලයක් ඔබට යහපත ප්‍රයෝජනෙ පිණිස පවතින දෙයක්. ඊට පස්සේ ගැටලුවක් විමසලා තියෙනවා. අත පුටුවේ ගැටෙන විට කාය ධාතුව අතෙහි රූප කලාපවල පටවි ධාතුව හා පොට්ටබ්බ ධාතුව වන්නේ පුටුවේ පටවි ධාතුවද? කියලා. නෑ පොට්ටබ්බ ධාතු කියලා කියන්නේ පින්තනේ යමක් ස්පර්ශ වෙනකොට එතන ඇතිවෙන පඨවි, තේජෝ, වායෝ කියන මේ ස්වභාව. එතකොට පඨවි කියලා කියන්නේ ඔබ ස්පර්ශ වෙන තද ගතිය පුටුවක් ස්පර්ශ වෙනකොට ඔබට තද ගතියක් දැනෙනවා. ඒ වගේම යම් මට්ටමකින් උණුසුම් සිසිල් ගතියක් ඔබට දැනෙනවා. එතන තියෙන තේජෝ ධාතුව. ඒ වගේම ඒකට වායෝ ධාතුවත් උපකාරක දෙයක් බවට පත් වෙනවා. ස්පර්ශය ඇති කරලීම සඳහා වායෝ ධාතුවේ පැවැත්ම. මෙන්න මේ කියන ධාතු තුන තමයි පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ. පොට්ටබ්බේ කියන්නේ පඨවි ධාතුව නෙමෙයි. පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු කොටස් තුන. ඒකට යම් දෙයක් ස්පර්ශ වෙනවා කියලා කියනවා නම් කයට එක්ක ඔබට තද වශයෙන්, උණුසුම් සිල් භවෙන් හෝ වායෝ වශයෙන් දැනෙන්න පුළුවන්. හැබැයි දැනෙන තැනක අර ධර්ම තුනම පවතිනවා. පොට්ටබ්බේ තමයි දැනෙන්නේ. පොට්ටබ්බේ පවතින තැනක අදිමත්ත දේ දැනෙන්න පුළුවන්. දැන් පුටුව ස්පර්ශ වෙනවා වගේ නෙමෙයි වතුර ටිකක් ගෑවෙනකොට. වතුර ටිකක් ගෑවෙනවා වගේ නෙමෙයි ගින්දර ටිකක් අත ගෑවෙනකොට වෙනස්. අදිමත්ත බවෙන් අපිට වැටහෙනවා. අදිමත්තයි කියන්නේ වැඩිපුර පවතිනවා. පටවි ධාතුව වැඩිපුර අදිමත්ත නිසා තමයි අපිට පුටුවේ තද ගතිය දැනෙන්නේ. ගින්දර කියන තැන අදිමත්ත නිසා තේජෝ ධාතුව අපිට වැඩිපුර ඒක රස්නෙක දැනෙනවා. වතුර කියන තැනකදී අපිට එතන තේජෝ ධාතුවයි ආපෝ ධාතුව අපිට ස්පර්ශ කරන්න බෑ ගලන වැగిරෙන ස්වභාවයේ පටවි ධාතුවයි අපිට දැනෙන ස්පර්ශ වෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ අපි පොට්ටබ්බ ධාතුව කියලා කතා කරනකොට අපි එතන පඨවි තේජෝ වායෝ කියන ධාතු තුනම තමයි කතා කරන්නේ. ඒ හැමකොට වෙන දෙයක් නෙමෙයි. පඨවි තේජෝ වායෝ කියන ධාතු තුනම තමයි පොට්ටබ්බ ධාතුව බවට පත් වෙන්නේ. ඒක පුටුවේ කියලා නෙමෙයි සතර මහා ධාතුවේ පුටු නැහැනේ. හැබැයි අවකාශ ධාතුව අවුරගත්ත ඒ සතර මහා ධාතුව ස්පර්ශ වුණා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ව්‍යවහාරයට අපි කතා කළොත් ඔය පුටුවේ තියෙන ධාතුව තමයි පොට්ටබ්බේ විදිහට ගැටුනේ කියලා ව්‍යවහාරයට තේරුම් ගන්න කියන්න පුළුවන්. හැබැයි තේරුම් ගැනීමේදී ඔබට ඒක ගැඹුරෙන් සිහියෙන් නුවණින් තේරුම් ගන්න එක බොහොම වැදගත් වෙනවා. ඒ වගේම හිස රදයකදී වගේ කාය ධාතුව කුමක්ද කියලා අහනවා. හිස රදයකදී වගේ කාය ධාතුව කියලා කියන්නේ අර ඒ වේදනාව දැනගන්න ඒ ප්‍රසාද රූප තමයි කාය ධාතුව බවට පත් වෙන්නේ. ඒක ඇසුරු කරමින් තමයි කාය විඥානය උපදින්නේ. එතකොට අභ්‍යන්තරික වුණ වායෝ ධාතු ආදී දේ තදවීම නිසා තමයි මනසුම් ගතිය හෝ වායෝ ධාතුවේ හෝ තදවීම නිසා තමයි ඔබට හිසේ කැක්කුම් ආදී දේවල් දැනෙන්නේ. එතකොට ඔළුවේ කැක්කුමයි ඔළුවේ කැක්කුමයි කියවට එතනක් තියෙන පොට්ටබ්බ ධාතුව ඒක විඳින්නේ කාය විඥාණයෙන් තමයි ඒක දැනෙන්නේ නිසා කාය විඥාණයෙන් තමයි ඒක විඳිනු ලබන්නේ. එතන ස්පර්ශ වෙන්නේ පොට්ටබ්බ ධාතුවමයි පටවි තේජෝ වායෝ කියන ධාතු තුනේ එකතු වෙන නිසා තදවීමක් නිසායි ඔබට එතනදිත් ඒ හිස රදයක් හෝ බඳු දේවල් දැනෙන්නේ. එතකොට එතනදී අභ්‍යන්තරික වුණ අභ්‍යන්තරික වුණ ප්‍රසාද රූපයන්ට ඒ අභ්‍යන්තරික වුණ රූපේම තදවීම. ඒ කියන්නේ ඒක දැන් අභ්‍යන්තරික මේ මේ උපාදින්න මේ කය ඇතුළෙම උපාදින්න ඕන කය ඇතුළෙම තියෙන දෙයක් තමයි අර ප්‍රසාද රූපයන්ට ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ. ඒක එතකොට ඒ ධාතුන්ගේ සිදුවන ස්පර්ශයක්. පඨවි, තේජෝ, වායෝ කියන ධාතුන්ගේ සිදුවන ස්පර්ශයක්. බාහිර දේ බවටපත් වෙන්නේ මොකද්ද එතකොට? බාහිර දේ බවටපත් වෙන්නේ අර කාය ප්‍රසාදයට සාපේක්ෂව කතා කරන බාහිර. මේ කයට සාපේක්ෂ බාහිර එතන කතා කරන්නේ නැහැ. දැන් පුටුව බාහිරමනේ. හැබැයි මෙතනදි කතා කරන්නේ ඒ බාහිර දුර තියනවා කියන එක නෙමෙයි. මෙතනදී කතා කරන්නේ බාහිර කියලා කාය ප්‍රසාදයට සාපේක්ෂව බාහිරයි. ඒ සඳහා ස්පර්ශ වුණ දේ. අපිට අභ්‍යන්තරය කියලා දැනෙන්න පුළුවන් ඔළුව ඇතුලේ කැක්කුම කියලා. හැබැයි ඔළුව ඇතුලේ තියෙන කැක්කුමට ඒ කාය ප්‍රසාදයට ගැටුනේ අභ්‍යන්තරික වුණ වායෝ ධාතුව, පඨවි ධාතුව සහ තේජෝ ධාතුවේහි බලපෑම. තමයි එතෙන්ට ලැබෙන්නේ. ඒක ඒකට බාහිර ධාතු බවට පත් වෙනවා. අපිට සාපේක්ෂව කියන තැනකට නෙමෙයි අර කාය ප්‍රසාදයට සාපේක්ෂව තමයි බාහිර රූපය කියන එක අපි සලකන්නේ. කාය සංපස්සේදී කාය විඥානයේ සුඛ සහගතව දුක්ඛ සහගත වෙන බවත් අනෙක් ස්පර්ශවලදී විඥානයේ උපේක්ෂා සහගත වෙන බවත් අසායත්තේමි ඒ කෙසේද? එතකොට දැන් අපිට හැම වෙලාවකදීම උපදින කාය විඥානයේ තියෙනවා නම් ඒක සැපසහගතවම උපදින. ඒකට හේතුව තමයි කාය ප්‍රසාදයට ගැටෙනකොටම එතන උපදින විඥානය. ඒක එක්ක සුඛ එක්ක දුක්ඛ වශයෙන්ම උපදිනවා. සැප හෝ දුක් වශයෙන් උපදිනවා. අනෙක් අවස්ථාවලදී ඇහැට වගේ ගේන ගේනකොට පොදු චිත්‍ර මාත්‍රයක්මයි දැනගන්නේ දැනගන්න මාත්‍රය පිළිබඳව හිතින් හිතලා පස්සේ තමයි සැප දුක් වශයෙන් අරමුණු කරන්නේ. හැබැයි කාය ධාතුවට ස්පර්ශ වෙනකොටම සැප හෝ දුක් වශයෙන් දැඩිව ගැටෙනවා. ස්පර්ශ වෙනවා. ඒ නිසා තමයි එතන දැනෙන විඥානයත් එතන උපදින එකේ විඥානයත් ඇසුරු කරමින්ම විඥානයේ හිම යෙදෙනවා. සැප බව හෝ දුක් බව කියන්නේ. ඊට වඩා දෙයක් එතනෙ දෙන්නේ නැහැ. මොකද ඒක දැඩිව ස්පර්ශ වීමක් නෙ ගැටීමක් නෙ දැන් ඇහැට රූප ගැටෙනවා කියන එක ඒ වගේ නෙමෙයිනේ. ඒවා සියුම් දේවල්. හැබැයි කයට ඒක බොහොම රළු මට්ටමේ ගැටීම. පොට්ටබ්බේ කියන තැන. ඒකට එතන එක්ක සැප හෝ දුක් වශයෙන් මේක දැනගන්න සිතේ වේදනාව උපදිනවා. ඒකට අනුමුතුවෙන් කල්පනා කරලා ගන්න ඕන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ටික අද දවසේදී අපිට යොමු වෙලා තියෙන දහම් ගැටලු ටික ඉතින් කල්පනා කරගන්න. ඔබට ඇතුව තිබෙන ඕනෑම දහම් ගැටලුවක් භාවනාව සම්බන්ධයෙන් ඇති වෙන ගැටලුවක් අපිට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ දහම් ගැටලු සඳහා විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා කමඨහන වැඩසටහන තුළ. අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වලා සිද්ධ කරගත්ත සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නයි.